නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතෝ භෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්්වා සුලද්දං ලාභං ලබ සුලද්ධං ලාභං ලබිත්වා සුපතික්ඛිතෝ බවායි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි සෙනසුරාදා අවස්ථාවේ ධර්ම දේශනාවක් සඳහා එකතු වෙච්ච අවස්ථාවක්. මේ අවස්ථාවේදී කාර්යපෝගේ ගැළපෙන එදිනදා බෞද්ධ ජීවිතය හදාගා ගැනීම සඳහා අවශ්‍ය සරල ධර්ම දේශනාවක් කරනොත් හොඳයි කියන එකයි ආරාධනාව. ඒ අනුව මට හොඳයි කියලා හිතෙන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒක මේ ලැබිච්ච කාලය තුල විවරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දේවතා නිමිත්ත සූත්‍රයේ වශයෙන්. මේකට හේතුනේ සාරුවච්චන් වහන්සේ විසින්ම ඇති කරන ලද මාතෘකාවක්. දවසක් සරුවචන වහන්සේ සංඝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අතරවණක් පිරිසකට වෙච්ච වෙලාවක මෙන්න මේ වාගේ ප්‍රකාශයක් කරනවා. දිව්‍ය ලෝකේ දේවගුරු ඊ타මත්ම ප්‍රීතියෙන් විනෝදයෙන් ඒ නන්දනවණී ඒ පරහතු මංගලමින් ගීත ගායනා කරමින් දීර්ඝාෂෝ වාසය කරන බව සරුවචනanse මතක් කරනවා. ඒක ඉතින් බෞද්ධ සාමාන්‍යයෙන් පිළිගන්න ගන්න කාරණාවක්. දිව්‍ය ලෝකෙදී ඒ අතන්ට ලැබෙන මේ දිව්‍යමය සැප. මෙන්න මේ විදිහේ බොහෝ කාලයක් දිව්‍ය සැප විඳිමින් ඊ타මත්ම කෙලිලොල් ජීවිතයක් ගත කරන මේ දිව්‍යයන්ගේ වරින් වර බොහෝමත්ම කලාතුරකින් සැරයක් සමහර දෙවිවරුන්ගේ ආවුස පිළිහෙනවා. ආවුස පිළිච්චාම මේ දිව්‍ය ලෝකෙන් චුත වීම තමයි සිද්ධ වෙන්නේ. මේ වාගේ මරණානුස්සති භාවනාවක් දිවි ලෝකෙදී කරන්න හම් වෙන්නේ නැහැ. මොකද මිනියක් පේන්න නැහැ. ඉඳපු ගමන් චුත වෙනවා. නමුත් මේ චුත වීමට කල්ැතුව මේ චුත වීමට ආසන්නේ ආයුෂය දෙවිගේ දෙවියන්ගේ අමුතු ලක්ෂණ පහක් පහළ වෙනවා. මාලා මිනියන්ති වත්තං කිලිසන්ති ආදි වශයෙන් තමන්ගේ දිවියෝරු වැළඳ පළඳගෙන ඉන්න පරසතුමල් ශානාන්‍යය කියන්නේ පර වෙන්නේ නැහැ කියලා. අන්න එවැනි දිවියෝ පළඳගෙන ඉන්න මේ පරසතුමල පර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජීවසලු හඳගෙන ඉන්නේ වක්‍රාභරණ කවදාකවත් නැවත නැවත සෝදා පිළිසුදු කිරීමක් නෙවෙයි. මොකද ඒව ස්වභාවයෙන්ම කෙලෙන්නේ නැහැ. කිලුට වෙන්නේ නැහැ. කුණු ගෑවෙන්නේ නැහැ. නමුත් මේ ආයුෂ පිළිච්චි දෙවියන්ගේ ඒ ඇඳගෙන ඉන්න දිව්‍ය ආභරණ දිව්‍ය වස්ත්‍රවල කුණු ගෑවෙන ගතියකටපත් වෙනවා. ඒ වගේම දිව්‍ය ශරීරයෙන් කවදාකවත් ඒ චුත වීමට ආසන්න වෙනකන් දහඩිය ගැලීමක් වෙන්නේ නැතු. නමුත් චුත වීමට ආසන්න වෙන දෙවිවරුන්ගේ කිසි වලින් දහඩිය ගලන්න ගන්නවා. ඒ වගේම ඒ දෙවිවරුන්ට විශේෂයෙන්ම මේ ආයුෂ දෙවියගෙන යන වයසට එනකොට ඒ දිව්‍ය භෝජන නීරස වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ දෙවිවරුන්ට පෙරපිනින් ලැබිච්ච ඒ දිව්‍ය විමානවල වසන් දෙපා වෙන ගැටයක් වෙනවා. මේ ලකුණු පහ මතුවෙනකොට ඒ හවුස පිළිලා නැති දෙවිවරු දැනගන්නවා දැන් අපේ මේ එකට වැඩ කර හිටපු මේ දේව පුත්‍රයා හෝ දේව දූතිය තව ටික කාලෙකින් ගිලිහෙනවයි කියලා. මේ සුත වෙලා යනවයි කියලා. ඉතින් මේක අපි සාමාන්‍ය භාෂාවෙන් කියනනම් කියන්නේ සෝන් ලබුණු පහල වෙනවා කියන්නේ. ඇයි යන්න කල් ඇවිල්ලා. මෙන්න මේ වෙනකොට ඒ මෙතෙක් කල් ඒ ආවුස පිළිච්ච දෙවියන් සමග දිව්‍ය ක්‍රීඩා කැලෙමින් හිටපු අනිකුත් සහෝදර දෙවිවරු මෙන්න මේ වගේ උපදේශයක් දෙනවා. හිතෝ බොහෝ සුගතින් ගච්ඡ. දැන් මේ ලකුණු වලින් පේනවා තව ටික දවසකින් මේ දෙවියෝ චුත වෙනවා. ඒ අන්තිම දෙවිවරු දීර්ඝායෂ්ක දැනට දිවි ලෝකේ නතර වෙන දෙවිවරු කියනවලු හිතෝ බොහෝ සුගතින් ගච්ඡ. භව මේ පින්වත මේන් චුත වෙලා ස්වර්ගයට යන්නේ කියලා. මේ අස්සසාලන වචනයක් කතා කරනවා. සුගතින් ගන්නවා සුලද්ධම් ලාභං ලබන ඒ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකෙදී ලබන්න පුළුවන් සුගතියට ගිහිල්ලා සුගතිය ලබන්න පුළුවන් උසස්ම ලාභේ ලබා ගන්නයි කියලා. සුලද්දං ලාභං ලබිත්වා සුපතිච්චිතෝ බවාහි. ඒ ලැබුවා වූ ධනය ඒ වස්තුව මනාවකට තහවුරු කරගන්න. ඉෂ්ඨිරසාර කරගන්නේ කියලා අනිකුත් දෙවියෝ මේ චුත වීමට ආසන්න දේව පුත්‍රයා සමසනවයි කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් මනුෂ්‍ය ලෝකේ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාටෙන් සිවණක් පිළිසෙට මතක් කරනවා. ඒ මතක් කරනකොට ඒ පිළිදෙ හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට මේකේ ප්‍රහේලිකාවක් මතුවේ. මොකද්ද? සර්වඥාන්සිට අහනවා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ සුගතිගාමි වෙලා ඉන්න දෙවිවරුන්ට මොකද්ද තියෙන සුගතිය කියලා. අපි නම් මෙහි පින්බවනනකට කියනවා මේ කරපු පින නිසා මෙයාට සුගතිගාමි වෙන්න ලැබේවා කියලා මේක වැඩි හොඳ තැනක සුගතිය කියලා කියන්නේ ගති කියලා කියන්නේ මරණයට පස්සේ යන තැන. සුගති කියලා කියන්නේ යන හොඳ තැන. ඉතින් අපි සාමාන්‍යයෙන් සුගතිය කියන වචනේ නිරූපණය කරන්නේ දිව්‍ය ලෝකේ. ඉතින් දිව්‍ය ලෝකයේ ඉන්න දෙවි කෙනෙක් චුත වෙනකොට අනිත් දෙවිවරු මේ දිවි රෝගය යන්න කියන්නේ මොකද්ද කියලා. ඒකකට කරුවත් යනවා මතක් කරනවා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ ඉන්න අන්න දිව්‍ය ලෝකේ වගේ වෙන්නේ මනුස්ස ලෝකේ කියලා. මේ මම කියන එකක් නෙමෙයි මේ සර්වඥාන්ත කියන එක. අපි බලන ඉන්නවා මේ දන් දීලා සිල් දැකලා මේ ඔක්කොම කරලා කොහොමද දිව්‍ය ලෝකේ යන්නේ කියලා. දිව්‍ය ලෝකකට්ටිය බලන ඉන්න කොහොම හරි මනුස්ස ලෝකෙට එන්න ඕනේ කියලා. පුදුමාකාර පැටලවිලා තියෙනවා. ඒක නිසා මේ අපිට දැම්මේ ලැබිලා තියෙන මේ මනුස්ස භවය දෙවියන් පවා සුගතියක් වශයෙන් සලකන දෙයක්. නමුත් අපිට පේන්න තියෙන්නේ මේක මහා නරාවලක් මේක උදේ ඉඳලා හැන්දා වෙනකම් මෙන්න මේ කටයුතු ඩාඩිය දානවා කොහොමඩක් ඩාඩිය දානවනේ. කොහොමඩක් මෙහි තියෙන මල් පළ වෙනවා. කොහොමඩක් මේ තියෙන ඇඳුම් කෙලදෙනවා. කොහොමඩක්වත් මේ ආහාරේ පාවෙනවා. කොහොමඩක්වත් අපි ඉන්න ගෙවල් ඉඳලා ඇවිල්ලා මලකට ගන්නවා නරක වෙනවා දුර්වල වෙනවා. අන්න එවැනි ගති නිසා අපි හිතන දිවි රෝගෙට ගියාම නම් මේ මොනක්වත් නැහැ අපට සම්පූර්ණ මේ ඉබේ ලැබෙන දිව්‍යමය ආයුෂ වර්ණ සත බල ප්‍රඥා ලැබිලා ලැබෙයි කියන. නමුත් දිව්‍ය ලෝකයේ දෙවිවරු මනුස්ස ලෝකයේ සලකන්නේ සුගතියක් වශයෙන්. ඒකට හේතුවක් තියෙනවා. ඒක තේරෙන්නේ අර දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න විසඳනකොට. එතකොට මෙහෙම මේ දරුවචනන්සේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට අර හාමුදුරන්ට ඒක පිළිගන්නවා. අනුස්තිවි ලෝකයට වැඩිය හොඳක් මේ මනුස්ස ලෝකේ තියෙනවා කියන එක මේ බුදුහාමුදුරු දේශනා කරන දෙයක් නේ පිළිගන්නවා. ඊට පස්සේ මේන් ගිහිල්ලා ලබන්න තියෙන උතුම්ම දායාදේ ලබන්නේ කියන තමයි දෙවෙනි මේ මතක් කිරීම. අස්සසාලී. ඒකට අහනවා ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් දෙවියන්ට දිව්‍ය ලෝකයක් වගේ වෙන මනුස්ස ලෝකේ ආවා. දැන් අපි ඒකේ ඉන්නවා. දැන් දිව්‍යෝ කල්පනා කරන මනුස්ස ලෝකේ ලබන්න තියෙන උසස්ම සම්පත්තිය මොකක්ද කියලා. එතෙන්ද හරුවචනංශ සඳහන් කරන දිවි ලෝකයේ ඉන්න මිනිස්යන්ට දිවි ලෝකයේ ඉන්න දෙවියන්ට මනුෂ්‍ය ලෝකයේ ඉන්න සීබුත්‍ය ඇතියන්ට කියන්න තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේදී ලබන තියෙන උත්තරම සම්පත්තිය තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒකත් අපිට කියවන ඕනම කෙනෙකුට තේරෙනවා ශ්‍රද්ධා වත්තං ශ්‍රද්ධා හත්තං ශ්‍රද්ධා බීජං කියලා තමයි සඳහන් කරන්නේ. ඕනෙම දෙයක් Tamange අවශ්‍ය පරිදි එහෙම යොදා ගැනීමට අපේ අත අපට උදව් වෙන්නාසේ මේ මනුස්ස ලෝකේ තියෙන ඕනම සම්පත්තියක් ඕනම දෙයක් කරන්න ඒක සඳහා කැමැත්තක් ඇදහිල්ලක් තියෙනවා. ධර්මයටත් එච්චරයි සාමාන්‍ය ගිහි දේවල් වලටත් එච්චරයි එන්නේ ශ්‍රද්ධාවෙන් තමයි අපි ඒ අපිට අවශ්‍ය භාවත දිගේ දිගට ගෙනියන්නේ. ඒක ශ්‍රද්ධාව තමයි මනුස්සයාට තියෙන උත්තරම සම්පත්තිය. ඒක හොඳටම සම්බන්ධ වෙනවා ඒ ආලෝක දමනයේදී. ඒ ආලෝකයක් කියලා සර්වඥාන්ති ගන්න ප්‍රශ්නයක් තමයි කිංචි විද උත්තං පුරිසස්ස පෙත්තං මේ ලෝකේ ඉන්න පුරුෂයෙකුට ඉතාම ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද? සර්වඥාති උත්තරේ තමයි සද්ධීද විත්තං පුරිසසතේත්ත. සද්ධාව තමයි මිනිස්සෙකුට අත්‍යවශ්‍ය කරන බීජය. අත්‍යවශ්‍ය කරන වස්තුව, අත්‍යවශ්‍ය කරන අත. ඒක නිසා මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඉතාමත්ම වැදගත්යි සද්ධා. එතකොට අහනවා අර ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ සුලත්තං ලාභං ලබිත්වා සුපතිච්චිතෝ බවාහි කියලා මේ ලැබුවා වූ මේ වටිනා ශ්‍රද්ධාව මනාවකට සාහවුරු කරගන්නවා කියන්නේ මොකද්ද කියලා. ඒකට සර්වඥා සඳහන් කරනවා ශ්‍රද්ධාව අවෙක්ක ප්‍රසාද විදියට නොසලෙන ශ්‍රද්ධාවක් වශයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තීන රත්නයේ කෙරෙහි තමන්ගේ ශික්ෂාව තමන් රකින්න සීලය පිළිබඳවත් අවික්ඛ ප්‍රසාද නොසලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන සෝවාන් මාර්ගයෙන් තමයි මේ ශ්‍රද්ධාව තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අර දෙවියන්ට හොඳටම දන්නවා මේ සංසාරේ අපි කොච්චර දෝ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් රජ වෙමින් බලු වෙමින් নানা ප්‍රගම වලට ගමන් කරගෙන යන මේ ගමන යම් දවසක යම් භවයකදී බුදුන් දාම් සංඝ දැක්වුවන් දැකලා මේ කඩා ගන්න මේ සංඛාර වටෙන් ගැලවිලා විවට්ටගාමී වෙන නිවන් මාර්ගයට වැටෙන්න මේ ප්‍රධානම පරිවර්තනය ප්‍රධානම හැබැයි වෙනස සිදු වෙන්නේ manuss ලෝකයේදී පමණයි. අවදාකවා තිය සම්පත්තියක් ලැබලා තියෙන කෙනෙකුට ඒ මූලික ශ්‍රද්ධාදී ධර්ම පහල කරගෙන භාවනා කරන්න හිතක් එන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි එහෙ දුක නැතිවම. මේ මනුස්ස ලෝකේ දුකයි සැපයි සම සම වේලා හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් සම සම භාවයේ නිසා නෑ මේක ඒකාන්තයෙන්ම සැපයි. දුක අඩුයි. ඒ නිසා අපිට මේ මනුස්ස ලෝක සම්පත්තිය හොඳයි. අපි මේ මනුස්ස ලෝක සම්පත්තිය විඳිනවා කියලා කෙනෙකුට උච්චේද වාදයකට යන්න පුළුවන්. මේ ඉන්නවා අපි කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න එක තමයි මනුස්සකම කියලා. මරණයන් මැත්තේ අපිට ප්‍රශ්නකුත් නැහැ කියලා උච්චේතවාදයකට යන්න ඕන තරම් මත ඇති කරගන්න මේ ලෝකේ සාධක තියෙනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් මනුස්ස ලෝකේ ඒකාන්තම දුකයි. මේක ඇති සපක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි මේ ගිහි සැප සාමාන්‍ය දේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අපි පුළුවන් තරම් මේ කායයට වද දීලා හරි ඒකෙන් ගැලවෙන්න ඕනයි කියලා සද්ද බල සාස්ෘත වාදයකට යන්නත් පුළුවන්. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් ඒකේ පේන්න තියෙන්නේ දුක ප්‍රහප දෙක සමබර ලෙස මේකේ තියෙනවා. ඒ සත්‍යෙට එනකන් අපේ ජීවිතේ කවදා හරි මෙන්න මේ මේරීමට එනකන් අපි එක්ක මේක දුක වැඩි එහෙම නැත්නම් සැප වැඩි කියලා අන්තයකට වැටෙනවා. මෙන්න මේ දුක සැප දෙක සමබර නිසා තමයි අපිට ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් මතුවේ. ආගමික අවශ්‍යතාවයක් මතුවේන්නේ. දෙවියන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේක හොඟ දෙනකොට මේක ප්‍රශ්නයක් වෙනවා. එහෙමනම් කොහොමද මාක්ෂි දිවිරාජයා එයිදි සෝවාන් වුනේ ඒ ඔක්කොටම අවශ්‍ය කරන පින් සිද්ධ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඒ තමයි මනුෂ්‍ය ලෝකෙද කියන්නේ මඟුල් සක්වල කියලා ඒක මංගලයි ඒක මේක මේ ගණන් ගන්නේ සබේගොල්ක ලෝකයක් සමග මනුස්ස ලෝකෙට සත්ත කාම භව කිය. සුඛසමේ සුගති භව කිය. මනුස්ස ලෝකේ පිටින් ගියාම චාතුම් මහරජගේ තාවකීත්‍ය යාමේ කුසිතේ නිම්මාන රතිය පරිණිමිත වසවත්ති කියන දෙක තමයි මේ කාම සුඛතියට වැටෙන්නේ. මෙන්න මේ කාම සුඛතිය මේ මනුස්ස මනසට නැත්නම් මනුස්සයා කියන සතාට මේ හම්බෙලා තියෙන මේ විශේෂ හැකියාව. අපි මේ කරන කාමයෙන්ම ලද්දාපටන් මරණ කන දක්වම කමින් බොමින් ගත කරන මේ ජීවිතයට වැඩි යම අවශ්‍ය නම් කෙනෙකුට කඩාගෙන යන්න පුළුවන් වැද්දගත්ම සංදිස්ථානය හම්බෙන්නේ මනුස්සයෙක්. ඒකට හේතුව වශයෙන් දක්වන්නේ මේකේ දුක ඒ තරම්ම තියෙනවා. මකන්න බැරි විදිහට දුක තියෙනවා. ඒ නිසා දිවි ලෝකයේදී ඒක නැති නිසා කවදාකවත් සංවේග පහළ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ නැහැ. මොකද සරුවචන දේශනාවේ අනුව ශ්‍රද්ධාව පහළ වෙන්න මූලික හේතුව දුක. දුක්ඛූපනිකා සද්දා කියලා තමයි උපනිෂා සූත්‍රය සඳහන් කරන්නේ. ඒ නිසා කාට හරි වෙන නොයිස් නොඇසු නොවිදු විදියේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් ඒ පුද්ගලයාට දුක තමයි මුල් වෙන්නේ. එනිසා මේ දුකේ තියෙන යම් කිසි විදියක සංවේග එළවන ගතියක්. එන්න මේ සංවේග කියන පදයේ තියෙන වේගය තමයි කෙනෙක් මේ ගීගයට හැර යාමට එන තමයි කාමභෝගී දේවල් වල තියෙන මේ නිස්සාර භාවයේ තේරුම් අරගෙන ඒ අතර වාරයකෝ පූර්ණ කාලින වශයෙන් Taman මේ ආධ්‍යාත්මයක් හොයන්න ඕනේ, මේ සංසාරයෙන් ගැලවීමක් හොයාගන්න ඕනේ කියලා මේ කල්පනාව ඇතිකෙන එකම සම්දිස්ථානේ මනුස්ස ලෝකේ. ඉතින් ඒක නිසා පින් කරලා උපදින භවයක් බව හැබැයි. නමුත් ඒකේ තියෙන විහිළුව නැත්නම් ඒකේ තියෙන ආශ්‍ය ධනක තේ තමයි මනුස්ස ලෝකේ ඉඳලා පින්කම් කරන දිව්‍ය ලෝකයක්. දෙයයන් මොන තරම් ලැජ්ජා හිතනවද කියලා මට හිතෙනවා. මෙච්චර වටිනා මනුෂ්‍යාත්මයක් ලැබිලා ඒකෙදී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයේ දැක්කට Tamanට අවශ්‍ය නම් මේ තරම් වටිනා පරිවර්තනයක් කරගන්න පුළුවන්කම තියේදී ඒ දේ කරගන්න බැරුව ලත වෙන දිව්‍ය ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරනවා කියලා කියවා මිනිස්සු ආත්ම භයානක ගැටයකට අහු වෙනවා වගේ පේනවා. ඒක නිසා අපිට කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා මේ කියන මේ සර්වචනාන්තයේ විසි මේ පෙන්වන ජවනිකාව නැත්නම් මේ දක්වන කාරණේ හැටියට අපකරා පැමිණෙන සෑම දුකකම මොකද්ද වටිනා පණිවිඩයක් තියෙනවා. එක එක නිමිත්තක් තියෙනවා. එක එක ඉංගියක් තියෙනවා. ආනේ ඉංගිය දෙය සීලුවනේ කල්පනා කරලා බැලුවොත් පමණ අපිට ඒ තුලින් සංවේග ඥාන පහළ කරගෙන ටිකෙන් ටිකෙන් ක්‍රමානුකූලව අපි කියන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එහෙම නැත්නම් අනුපුබ්බ සීලා අනුපුබ්බ කිරියා අනුපුබ්බ සීඛා අනුපුබ්බ ප්‍රතිපදා විදිහට අනුපූර්වෙන් ටික ටික ටික ටික මේ ඉඳුරන් පිනවීම නැත්නම් මේ භෞතික සම්පත්‍ය වල තියෙන ආමිෂ සුඛයට විකල්පයක් වශයෙන් සීයත්තා වූ නිර්ආමිෂ සුඛයට යආ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ දුක සැප දෙකේ තියෙන මේ වෙනස නිසා ඒක නිසා යම් දවසක අපි දුක සැප දෙකම එක හා සමානව බලන්න. නැත්නම් මේ දෙක දෙකම කෙරෙහි සතිමත් වෙන්න එළඹ සිටි සියෙන් ගත කරන්න පටන් ගත්තොත් මේ දෙකේම තියෙනවා අවශ්‍ය කරන සංවේග ඥාන පහල කරන්න ඕන ශක්තිය. ඒ ශක්තියක් නැති එහෙම නැත්නම් මේ දුක සැප කෙරෙහි ඒ විදිහට ආගමානුකූලව ධර්මානුකූලව නැත්නම් උපේක්ෂාවෙන් බලන ගතියක් නැතිනම් එතෙන්දි තමයි ඒකාන්තයේ මේ පුද්ගලයා ඒ අන්ධවාදී தත්වයකට වැටලා ඒ දුෂ්චරිතවල ක්‍රියාත්මක කරනවා කය වචන දෙක දුෂ්චරිතවල මනස ක්‍රියාත්මක කරලා নানা ආකාරයේ මේ කෙලෙස් වලට කරදි වලට පැටලෙයි. ඒක නිසා අපිට මේ ਸਰවචනාංශයේ මේ පෙන්නන මේ මතක් කරලා දෙන මේ කාරණාව අනුව තේරුම් ගන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපිට මේ ලැබිච්ච මනුසාත්ව භාවයේ සුඛයක් නැත්නම් ස්වර්ගයක් එහෙම නැත්නම් වටිනා ප්‍රස්තාවක් බවට තේරුම් ගන්නට හැකි සංඥාව අපිට දැනනමත් ලැබිලා තියෙන විශාල භාග්යක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම බෞද්ධයෙක් වෙන්න මූලිකම අවශ්‍යතාවයක් වෙනවා. ඒක තියෙන පින නැත්නම් ඒ තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ඒ තුළින් පුබුදවා ගන්න පුළුවන් දක්ෂතාවයන් නම් මෙපමණයි කියලා කියන්න බෑ. නමුත් අපි යම් ශිල්පයකට දක්ෂ වුණා නම් අපි හිතනවා අපි තමයි දන්නේ, අපි තමයි දක්ෂ. ඒ නිසා අපි අනික් අයට වැඩිය ලොකුයි. එහෙම නැත්නම් අදක්ෂ නම් අපි පොඩි ආදි වශයෙන් පුදුම විදියට අපිට අර පේන පුංචි සිතුරෙන් තමයි අපි සියල්ලම මනින්න පටන් ගන්නවා. ඒ තාකල් අපේ අතින් මේ ලෝකේ දිහා බලන බැල්ම විපරීත බැල්මක් තියෙනවා. අපි අපි දිහා බලන බැල්මක් විපරීත බැල්මක් තියෙනවා. ඒක නිසා අපට සිද්ධ වෙනවා මුලින්ම මේ manussත්වයේ කියන එකේ පුදුමාකාර පරිණාමයෙන් අරගෙන බැලුවත් මිනිස්යාගේ පරිණාමයත් එක්ක පුදුමාකාර විදිහේ මනසේ නැත්නම් හිතේ අමුතුම බිම්මක් කරලා තියෙනවා. මේන් කියන මේ අපේ බුද්ධ ආගම මතු කරලා පෙන්වන හදන ප්‍රධානම කාරණාව තමයි මනුස්ස මනසට පමණක් දෙවියන්ට නැති, තීසනුන්ට නැති, යක්ෂයන්ට ප්‍රේතයෙකුට නැති මේ දුක සැප දෙක සමලෙස බැලීමේ ශක්තිය තියෙනවා. දුකක් ආවම ඒක දුකක් වශයෙන් දැනගන්නවා මිස දුකට දුක් වෙන්නේ නැහැ. සැපක් ආවම ඒක මේ දුකට ප්‍රතිපක්ෂ ධර්මයක් වශයෙන් දකින්න අර ඒ සැපේ උද්දාමයටපත් වෙන්නේ. මේන මේ විදිහට සැප දුක දෙක පිළිබඳවම මධ්‍යස්ථ ධර්මකින් බලන්න පුළුවන් ගතිය තමයි අපි මේ අප්‍රමාද ගතිය වශයෙන් සත්‍ය වශයෙන් පුරුදු කරන්න හදාගන්නේ. එහෙම නොවුනොත් අපි ප්‍රමාද වුණොත් අපි අනිවාර්යයෙන්ම මේ ඇහැට හොඳ රූපයක් දක්වපුවාම ඒක පිටිපස්සේ අනන්ත අප්‍රමාණ ආසාවකින් ඇති බැඳි ගත කරන්න ඉඩ තියෙනවා. කනට ඇහෙන ශබ්දානුව අප්‍රමාණ හිතවිලි. මේ භාගයට දැනුම සහිත භාගයක් හිතාගත්ත කිසි මතමතාන්තර වයින් හිතවිලි වලට ගැලෙන්න ඉඩ තියෙනවා. නහයට ඇහෙන කායත රස කායත රසට දැනෙන කායත දැනෙන මේ පහසවල් ටික විතරක් කියන මේ හම්බ වෙන ඉන්ද්‍රයන් ගෝචර වෙන ධර්ම ටිකට පමණ සීමා කරගෙන අපි මේකෙන් සම්පූර්ණ චිත්‍රයක් මවාගෙන අපි දන්නවා කියලා හිතනවා. අපි දන්නවා මේ තරංග වේග ගන්නකොට මේ ඇහැට පේන තරංග හත් જાතියක් තියෙනවා. ඒ හත් જાතිය තමයි මිනිස්යායි දාන ඉඳලම දැක්කේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම මේ දේ දුන්නේ. ඉතින් එච්චරයි අපි ආලෝකයේ වශයෙන් දැනගත්තේ ඉතින් අපි වලට ප්‍රකාශ ප්‍රකාශ කියලා කියන්නේ ඒ තරංග ආයාම වලින් එළි වෙන ආයාම එළි වෙන ආලෝක බවට පත් වෙන දේ මෙච්චරයි අපි දැනගෙන කටයුතු කරන්න හිටියේ නමුත් දැන් ඒ හොයාගෙන ගියාම ඒ තරංග ආයාමයෙන් ඉහට වැඩි වුණා අඩු ඒව හොයාගෙන ගියාම පුදුමාකාර පරාසයක් තියෙනවා ඒව එකක්වත් ඇහැට පේන්නේ නැහැ ඒ නිසා ඇස් විතරක් වැඩ කරන මිනිසෙකුට ඕන තරම් කීයකේ තියෙන්නේ ওই අත විතරයි ඔයින් යහ මෙහා නැහැ කියලා. නමුත් ඒ සූක්ෂම උපකරණ වලින් බලපුවාම අනන්ත අප්‍රමාණ ප්‍රකාශ කොටස ඒ වුණාට විශාල කොටසක් තියෙනවා අපි නොදන්න. ඒ වගේ තමයි අපේ මානසික මනසේ අනුසෙක් වෙලා අපි මේ පින් කරලා ඉපදිච්ච භවයේ අපි මේ දන්න පුංචි දැනුම එනතම මේ ඇහැට කනට නාසයට දිවට කයට සීමා වෙච්ච දැනුමට අමතරව විශාල ප්‍රදේශයක් අපි තාම හිතලවත් නැහැ ප්‍රයෝජන අරගෙනත් නැහැ. අපි කවදාකවත් ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමක තියෙන බවක්වත් දන්නේ නැහැ. මේක තමයි අපේ කියන ප්‍රධානම අන්ධකාරය. මේ දන්න ටික කොච්චර පටුද කියනවනම් ඒ මතු මැත්තේ අපි මාන්නක්කාරකමත් ඇති කරගන්න. ඊර්ෂ්‍යා ලෝභත් ඇති කරගන්න. නමුත් මේ සම්පූර්ණ ඒ අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන්. නැත්නම් මේ භෞතිකයයි කියන මේ ඇහැට කන්ට නාසයට අහු වෙන කොටස මතුමත්තේ මේ කියන රණ්ඩුව කවදාකවත් කරන එකක් නැහැ. ඒ ඇස් දෙක වහගෙන කනට ශබ්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා ගඳ සුවඳ දැනෙන්නේ නැති තැනකට ගිහිල්ලා ජීවිත ආහාර රසයක් හෝ කතා රසයක් නැති වෙච්ච වෙලාවක භාවනා කරලා නිරාමිෂෝ ලබන පුංචි සැපයක් හරි අයිති වෙච්ච කෙනෙකුට හොඳටම තේරෙනවා මේ ආමිෂ සැපේ මොනතරම් බොළඳද මොනතරම් ළමාද කියලා. කොච්චර බොළඳද කියනවා ඒක කිරන්න මනින්න පුළුවන් තරම්. අර කියන නිර්ාමිත සුඛය ඒකාන්තයෙන්ම කිරා ගන්න මැන ගන්න බැරි තරම් අපේ ඉඳුරන්ට අහු වෙන්නේ නැති තරම් නව කවදාකවත් නෑ බෑ කියන බර තරම් විශාල ප්‍රදේශයක් මේකේ තියෙනවා. ආන්නේ විශාල ප්‍රදේශයක ඇද්ද ගැරෙන්නේ නැතුව අපි අපේ ජීවිතය හමාර කරගන්න සිද්ධ වුණොත් ඒකදී මනුස්ස ජීවිතය කියලා තිරිසන් ජීවිතය කියලා වෙනසක් නැහැ. ආහාර නිද්‍රා භය මේ තුනංච ආහාරයක් නිද්‍රාවක් භයක් මෛතුන ධර්මයක් කියන මේ හතර මනුස්සයන්ටයි පිරිසුන්ටයි සමානයි කියලා කියනවා. දෙගොල්ලම කරන්නේ ජීවත් වෙන සත්තු වශයෙන් ආහාර ගවේෂණය පිරිසුන් සාමාන්‍යයන් අතර සමානයි. නිද්‍රාව නිදා ගැනීම අත්‍යවශ්‍යයි. භය කියන ධර්මයෙන් කටයුතු කරන එක මනුෂ්‍යයා තුලත් කිරිසනුන් තුලත් ඒකාන්තයි. ඒ වගේම ඒ ඒ සත්තු තමන්ගේ જાති භෝ කරගන්නවා කියන එක මනුෂ්‍යයන්ගේ සත්‍යේ සමානයි. මනුෂ්‍යයාගේ තියෙන එකම විශේෂත්වය තමයි මෙන්න මේ හතර මිනිස්යාට තිරිසනුන් හා සමාන කොටස මෙන්න මේන් ඉක්මවලා ගියේ මේට වැඩිය පරිණාමය වෙච්ච මේට වැඩිය දැක ගන්න පුළුවන් තව කොටසක් කියන බවට ධර්මය නැත්නම් ධර්මයක් නැත්නම් ආධ්‍යාත්මයක් කියන බව පමණයි තිරසනාගෙන් වෙන් වෙන ගතිය. යම් කිසි කෙනෙක් එවැනි ධර්මයට ගරු කරේ නැත්නම් එනම් තිරසන් තමයි. ඒ නිසායි අපි මේ මේ වගේ වෙලාවක් අරගෙන මේ සර්වචනාසේ දේශනා කරව කොටසක් ඉදිරියෙන් තියාගෙන අපි ඇත්තටම මේ කන බොන ලෝකයෙන් පොඩ්ඩක් වෙන් වෙලා අපේ මේ තාම විවෘත කරගත්ත නැති ධනෙදී අරගෙන අපිට පුළුවන් ද ඒ නිරාමිෂ සුඛය කියන එකයි යාමිෂ සුඛයේ පිළිබඳව උනන්දුවක් ආධ්‍යාත්මික පැත්තක් මේ ආගමික පැත්තක් ජීවු පවුණු කරගන්න උත්සාහ කරනවා කිව්වහම ඒකදී අපිට ප්‍රධානම වෙන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ අර මනුස්ස ලෝකයේ හම්බෙන විශාලම සම්පත්තිය කියන මේ ඇදහිල්ල තමයි. මේ ශ්‍රද්ධාව ලෝකේ තියෙන ඕනෑම ආගමක පදනම. ලෝකේ තියෙන හැම නැත්නම් වෙන විදිහට කියන්නේ ශ්‍රද්ධාවන්තයින් පමණයි ආගමක් අදහන්නේ. ශ්‍රද්ධාවක් නැත්නම් ඒ පුද්ගලෝ විවිධාකාර විදිහට ආගම ප්‍රතික්ෂේප කරන මොකක් හරි. නමුත් මේ ආගම් අතර මේ ශ්‍රද්ධාව මෙලව වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ආගම වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ඒපසික වශයෙන් ඕපනායික වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ආගම වශයෙන් තමයි සර්වඥාන්සේ කැපී පෙනෙන්නේ. ඒ කියන්නේ ඔය සාමාන්‍ය කොයි ආගමේ තියෙන ශ්‍රද්ධාව ආරම්භක ශ්‍රද්ධාවක් වශයෙන් මේ ශාසනයේ සඳහන් කළාට ඒක අවසාන එක නෙවෙයි. මේක මනාකොට පිහිටුවා ගැනීම තමයි ශ්‍රද්ධාව මනාකොට පිහිටුවා ගැනීම සඳහා නොසලින මට්ටමට පිහිටුවා ගැනීම සඳහා ඒක ප්‍රතිපදාවක් කියනවා. ආනේ ප්‍රතිපදාවෙන් තොරව කවදාකවත් මේ ශ්‍රද්ධාව මේ මාතු පිට ශ්‍රද්ධාව, ලාමක ශ්‍රද්ධාව, විතර සලින ශ්‍රද්ධාව ඉස්තිරසාර කරගන්න බෑ. ඒ ප්‍රතිපදාවට මේ සීල වශයෙන් සමාධි විනය සමාදන් වෙන එක සමාධි භාවනා කරන එක ප්‍රඥා භාවනා කිරීම කරන එක තමයි බුදුහාමුදුරුවෝ කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. ඔය මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව කියන මේ කොටස් තුන මේ මනුස්ස ලෝකේ විතර පහසුකම් නැහැ මේක කරන්න. නමුත් ඒ දේ ලැබිලත් ඒ මනුස්සාත්ම භාවය ලැබිලත් ඒක එක්ක අදහන් නැත්නම් එහෙම නැත්නම් ඒක සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ ධර්ම ඒ ධර්ම විශ්ින් කවදාකවත් එළි වෙන්නේ නැහැ. ස්වභාවයෙන් ඒවා එළි වෙන්නේ නැහැ. ඒක සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිපදාව රැකිය යුතුයි. ආන්නේ ප්‍රතිපදාව රැකීම තමයි අපි මේ ශ්‍රද්ධාව තහවුරු කරගැනීමේ වැඩපිළිවෙලක් තමයි ගිහියැත්තෝ දන් දෙමේ, සිල් රැකීමේ, භාවනා කරමේ ඒ ශ්‍රද්ධාව තහවුරු කරනවා. පැවිදි වුණාට පස්සේ නැත්නම් පූර්ණ කාලින භාවනා කරන කෙනා සීලය ආරක්ෂා කිරීම වශයෙන් සමාධි භාවනා කිරීම වශයෙන් විපස්සනා භාවනා කිරීම වශයෙන් අර සද්ධාව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තහවුරු කරගෙන යනවා. අන්නේ ඒ සද්ධාවේ තහවුරු භාවය ගැළපෙන නැත්නම් සාහෘ භාවයේ දැක ගන්න පුළුවන් සාහෘ භාවයේ ලෝකේට කියාපාන ප්‍රධානම දේ තමයි මේ අෂ්ටලෝක ධර්මය. අපි ලාභයක් පාඩුවක් සිද්ධ වෙච්ච වෙලාවක කීර්තියක් ප්‍රශංසාවක් ලැබිච්ච වෙලාවක නින්දාවක් අපහාසයක් ලැබි ප්‍රසන්නතාවක් ලැබිච්ච වෙලාවක ආදී සපක් දුරක් හැම වෙලාවකදී මේක දැරීමේ ශක්තිය. ඒකට තද බල දෙක කම්පන වීමේදී මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව අපි බුදුහාමුදුරුවෝ අදහලා ධර්මීය අදහලා ඕ සංඝය අදහලා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ නැති තැනකට ඕන ආරාධිතකට එහෙම අපේ රක්ෂාවක් සඳහා යන්න උනායි කියන්නේ. ඒ වගේ බණහන් අපිට හම්බුනේ නැහැ කියමු සංඥාවන් කරලා දකින්න නැතුණයි කිය කියමු. එතකොට අර සද්ධාව නිකම්ම ගිය කියලා යනවා. නමුත් එහෙම නොවීම සඳහා නම් අපිට සිද්ධ වෙනවා මේ සද්ධාවෙන් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි තමන්ගේ ජීවිතය සම්පාදනය කිරීමෙන් අනුන්ට තමන්ට වදනු දෙන්නා වූ අනුන්ට තමන්ට හිංසා නොවෙන්නා වූ සතුන් මැරීම හොරකම් කිරීම ආදී මේ වලදී අපි වෙනකට වඩා සමාදන්ව ශික්ෂාපද රකින්න මට්ටමට අප වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ. ඒ අපවීම කැපවීම මුලින් අපි සත්‍තාවෙන් කළාට ඒක කරගෙන යනකොට ටික කාලයක් යනකොට තමන්ට ඒකේ ආනිසංශයක්, තමන්ට ඒක වැටෙන ගතියක්, ඇඟට දැනෙන ගතියක් එනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ මේ සීලයෙන් කරගෙන හිටපු ගතිය සමාධියක් මට්ටමට දියුණු කරන්න සල්ලුවක් දෙන ගතිය ධර්මයේ පවතිනවා ඒකට කියනවා ඕපනායක ගතිය කියලා. උපනායනය කරන ගතියක් තියෙනවා. මෙන්න මේ උපනායනය කරන ගතිය ඒක එක විදියක රැල්ලක් එක විදියක තල්ලුවක් අන්නේ තල්ලුව ඇති කිරීමේ මුලින්ම මේ ශ්‍රද්ධාව ඇති කරලා කොහොම හෝ ඒ දේවල් සඳහා යෙදී ඇති පිළිසකට අපි හේතුනොත් යෙදුනොත් ඊට පස්සේ ඉතින් අරක ඉබේම ඇඟට නොදැනීම අර සද්ධාව ටිකක් ටිකක් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ සඳහා යම්ම කිසි අදහසක් ඇති කිරීමේ අදහසින් තමයි සරුවත් සමන්ත මේ දේශනා කරන්නේ. මනුස්ස ලෝක උප්පත්ති ලැබීම දෙවියන් පවා ස්තුති කරන දෙයක්. අස්වසන දෙයක්. ඒ ලැබු මනුස්ස ජීවිතේ ලැබිච්ච සද්ධාව ඒ වාගේම අපි මේ ලබලා තියෙන සෑම සම්පතකට වඩා ආධ්‍යාත්මික වූ අරුභී වූ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් හොඳයි කියන දෙයක්. අන්නේ ශ්‍රද්ධාව අර කලින් කියාපු විදිහට තැන් තැන් වලටම ආව වෙනකොට නැති වෙන කියන එකක් නොවි ඉස්තිරසාර කර ගැනීම වගකීම තන්නේ කරම පුද්ගලික වැඩක්. කවදාකවත් ඒක ආගමික නායකයෙකුට තව ආගම් භක්තිකයන් කෙරේ පටවන්න බෑ. සරුවචන් වහන්සේවත් ඒක එහෙම කරලා නැහැ. ඒක නිසා ඒ ඇතිවෙච්ච manussකම ලබාගෙන තියෙන සද්ධාව කියලා කියන්නේ අපි විභාගයකට ගියා නම් දැනටමත් අපිට ලකුණු 66ක් ලැබිලා තියෙනවා. manussකම ලැබෙන නිසා ලකුණු 33ක් ලැබෙනවා. ඒ වගේම සද්ධාවන්තය වුණාට පස්සේ ලකුණු 66ක් ලැබෙනවා. ඊට පස්සේ තියෙන්නේ එමනම් ඒ කියන්නේ අපිට සම්මාන සාමාර්ථයක් ලැබිලා තියෙන දැනුත් විශිෂ්ට සම්මානයක් කරගන්න කටයුතු කරනවා. ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ manussකම අගය කරන එකයි. Taman ළඟ තියෙන මේ සද්ධාව අගය කරන එක. ඒ නිසා භගවත්යන් වහන්සේ ළඟට කවදාකවත් බණ අහපු නැති නැත්නම් බුද්ධ අහගන්න නොගෙන මේ දුනු මිරිස් කාලා හොඳ නරක තේරෙන මිනිස්සේ කාවෝ උන්වහන්සේ ක්‍රම හතරකට ඒ මිනිස්සු හික්මවනවා. සම්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. ඉස්සල්ලාම කරන්නේ උඹ මේ බුදු කෙනෙක් ඉස්සරහට එන්න තරම් මෙතෙක් කියලා පින් කරපු පුංචි පින් කරපු මිනිස්සෙක් නෙවෙයි. කියලා මේ මිනිස්යාට තමන් මේ මනුස්සාත්ම භාවය ලබාගත්තේ බුදුහාමුදුරු කියපු නිසා නෙවෙයි. මේ හොයාගෙන මේ වගේ තැන් වලට එන්නේ අපි මේ ආදායම් බද්ධ නිදාසෙන්දවත් නැත්නම් අඳහර පාන්නවක්වත් කාටවත් කියා පාන්න නෙවෙයි. මොකද්දෝ තියෙන අපේ ඇතුලේ ඒ හොයාගෙන යන ගතිය. ඔන්න ඔය දෙක තමයි වැදගත්ම කරුණ දෙක. අන්න ඕක ඉතාමත්ම කැපිපෙන විදිහට සංදර්ශනය කර දෙන්නීමට බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණාවක් මහා ප්‍රඥාවක් තියෙනවා. නමුත් මේ ළඟට ආපු පුද්ගලයාවත් මේ බුදුහාමුදුරුවෝ මේක කියලා දෙනකන් මේක දන්නේ නෑ. ඊපස්සේ හිතාන ඉන්නේ මම බොහොම මේ දිලින්දෙක් මම බොහොම ආධ්‍යාත්මික පිරිහිත කෙනෙක්. මේ බුදුහාමුදුරුවෝ ළඟට වැටුනේ අහම්බෙන් ආන්නේ වගේ හිතානකොට සර්වඥාන් සිංහ හරියට බැලුමකට උලංග ගන්නවා. ඉස්ලාමයේ මනුස්සයර පෙන්ලා දීලා තියෙනවා සංදර්ශනය කරවලා අපිට මනුස්ස ආත්ම භාවය ලැබිලා තියෙනවා. මොනවාරි හේතුවක් නිසා දැන් ධර්මයේ දිහාට යොමු වෙලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ ටිකේ ඉස්ලාම සංදර්ශනය කරලා සමාදන් වෙන්න. සාදු කියන්නේ. මේකයි ඔබට තියෙන ආත්ම ශක්තිය. ඒකයි ඔබට තියෙන කොඳු ඇට පෙළ. මෙන්න මේ දේ දන්නේ නැති වුණොත් අර මම එදා කිව්වා වගේ ජීවිතේ මල් අපි විහිම්පල්. අපිට නැත්නම් අපි මේ ලැබිච්ච මනුසාධනය පිළිබඳ ගෞරවයක් අපිට නැත්නම් අප ළඟ තියෙන මේ ශ්‍රද්ධාව පිළිබඳ ගෞරවයක් කවුරු අපිට පිළිහිට වෙන්නේ? නිසා සරුවචන් වහන්සේ ළඟට ගිය ඕනම කෙනෙක් පිපිච්ච ගතියක් ඇති කරගන්නවා. පිරිච්ච ගතියක් ඇති කරගන්නවා. සම්පත්‍ති කරගතියක් ඇති කරගන්නවා. ඒ මොකද උන්වහන්සේගේ ප්‍රථම දේ තමයි මේ සියරම ගනුදෙනු සිද්ධ වෙන මනුස්ස ලෝකෙ විතරයි. මේ සියරම ගනුදෙනු කරන්න අවශ්‍ය කරන මුදල වෙන්නේ සද්ධාව පමණයි. සද්ධා යාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති කියන විදිහට සද්ධාව නිසායි අපි මේ තැන් තැන් වල හොයලා යන්නේ. උපසංකමණය කරන එළඹවා එළඹෙන්නේ සද්ධාව නිසා. අන්නේ සද්ධාව අපි අතින් අගේ වෙන එක නම් ඉතාමත්ම අඩුයි කියලා මට නම් පේනවා. ඒකට අපි හුඟක් වෙලාට මේ සද්ධාව පුංචි කරලා කතා කරනවා කොයි ආගමෙත් තියෙන සද්ධාව සද්ධාව හොඳ නැහැ. අපිට ඕන කරලා තියෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව වල කොච්චර වැඩි වුණාද කියපුවම අනිගාන කෙලවරට ගියාම manussකම නොසලකන විදිහට යාර ප්‍රඥාව පිටපොට යන ගතියකට තියෙනවා. ඒ නිසා අපි අර මුල් ලක්ෂණ දෙක පෙළගස්ස ගන්නවා. අපි නිතරම මනුස්සකම හිතා ගන්නවා. ඒක අසීමිත ශක්තියක්. ඒකදී මේ සර්වඥ දේශනාවේ සඳහන් වෙන විදිහට අබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛීත්තේ උපක්ඛීත්තං කියලා කියනවා. මහන්නේ මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. මේ බාහිරින් ඇතිච්ච මේ පුංචි දෘෂ්ටි කීපයක් නිසා එහෙම නැත්නම් පුංචි කෙලස් කීපයක් නිසා මේ අපි මේ වර්ග වලට බෙදලා, ಜಾති වලට බෙදලා එකිනෙකාට නීව ගන්නවා පොඩු මිනිස් කවුරු ඉලව්වා. මේ ටික අයින් කරා නම් manussත්වයට බැස්සනම් ඒකේ අසීමිත ශක්තියක් තියෙනවා. ඒ මිනිස්යන් අතරත් අපි මේ සම්‍යක් දෘෂ්ටික වෙලා අපි සද්ධාන්ත වුණාට පස්සේ අපි අරගෙන තියෙන දොර පුංචි එකක් නෙවෙයි. ආන්නේ විදිහට ඉස්සල්ලාම සංදර්ශනය කළා ඒකට සමාදම් කරනවා. මේක තමන්ම තමන්ගේ මේ தත්ත්වය දැනගෙන සමාදම් වෙන්න ඕනයි කිව්වා මේ මිනිසයා තුල ලොකු පිළිචිගතිය සම්පත්‍ති කරගත්තක් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සමුත්තේ ජේසී මතක් කරන ශ්‍රද්ධාව පුපුදවා ගත්තනම් ශ්‍රද්ධාව ඉදිරිපත් කරගත්තා නම් ඒ මනුස්සයාට කරන්න තියෙන දේ මෙන්න මේ ප්‍රතිපදාවක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. සමාදාය සික්කති සික්ඛාපදේසු ශික්ෂාපද තමා විසින්ම ඌවනාවෙන් පටවගෙන රකින්න. අනිදාට තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාව තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ශික්ෂාපද නැතිකම ඒකාන්ත බය ඉතුරු වෙනවා. ඒ මොකද ශික්ෂා පදයම නැත්නම් ශික්ෂා පද රැකීමම ආර්ය විනය සඳහන් කරන්නේ අග්ග දානං මහා දානං කියලා. ඒ මොකද ශික්ෂා පද රැකීමෙන් පමණයි අභය දානෙ සිද්ධ වෙන්නේ. සතුන් නොමරා ඉන්නවයි කියලා කියන්නේ සතුන්ට අබේ දාන දෙන එක. අන්සතු වස්තුව හොරකම් කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ වස්තු අයිතිකාරයට අබේ දීම. අන්සතු කාම වස්තුව හසුරවන්නේ, දරජේ හසුරවන්නේ නැහැ කියලා කියන්නේ ඒ කාම වස්තුව අයිතිකාරයන්ට අබේ දීම. බරු කේලා මිස් වචන පරස් වචන නෑයි කියලා කියන්නේ. මත්පැන් බීලා ඒ වගේ විසමාචාර නැති වෙනවා කියන කෙනෙක් බය නැති ගැති. එතකොට සීලයක පිහිටියා නම් ඒ පුද්ගලයාට අර ශ්‍රද්ධාව නිසා තමයි අපි ඉස්සලා සීලයක පිහිටන්නේ. ඔය කියන ගුණ දැකලා ඔයගේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ නෙවෙයි. සීලයක පිහිටලා නොබෝ කලකින්. තමන්ට ඕන රාජ මණ්ඩලයකට ඕන සංඝ මණ්ඩලයකට ඕන බ්‍රාහ්මණ මණ්ඩලයකට ඕන උගත් මණ්ඩලයකට අභීතව යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒකට ලෙඩක් දුකක් ආවත් ශක්තියක් ඇති වෙනවා. නෑ මම සීලෙක පිළිලා තියෙනවා. මට මොන විනාශයක් ඇති වුණත් මගේ සීලය මට තියෙනවා කියලා ශ්‍රද්ධාවෙන් පටන් ගත්තා. මොකද මේ සීලය ප්‍රධාන වශයෙන් අපිට ශීසතක් කිසුලුවා වගේ, කුඩයක් කිවිලුවා වගේ පුදුමාකාර ආරක්ෂාවක් දෙනවා. ඒ දැන් කාලේ හොඳටම ප්‍රකටයි, ප්‍රසිද්ධයි. ඒ මොකද හේතුව මෙන්න මේ කියන දැන හෝ නොදැන අපේ හිතේ සංකාණය තැම්පත් වෙන බය තමයි සම්පූර්ණ මුළු ලෝකෙම තියෙන මානසික රෝග වලට ප්‍රධාන හේතුව. ස්ථාන කෝපි. නැත්නම් මේ බය. මේ බය උඟා කල්පවතුන පිළිකාවක් බවට පත් වෙනවා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. අපි ළඟ ඒ ඕනම වෙලාවක වෙන්නේ දුරදිග යන බයක් ඇති වෙන්න හේතු කරු රාශියක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේකට මේ රක්ෂණ සංස්ථාවේ මේ ජීවිත රක්ෂණයක් ගත්තාම බය ඇරෙයි. එනත්තම් ජනාධිපති ආරක්ෂකම්කින් කීව දෙනෙක් සබළු ගෙනලා දැම්මොත් බය ඇරෙයි. එනත්තම් වටපොළු තාත්ත බැන්දොත් බය ඇරෙයි. එනත්තම් අපිට දරුවෝ හිටියොත් බය ඇරෙයි. අපිට වස්තුව තිබුණොත් බය ඇරෙයි කියලා. මොන දරුවෝද මොන පුතුද මොන වස්තුවද කියලා භවත්තාන්ති මතක් කරනවා තමන්ට තමන්ට ආත්මේවත් නැතිකොට. නමුත් අපිට ලැබිච්ච මනුස්සාත්ම භාවයට ලොකු නම්බුවක් තියෙනවනේ අපි සීලය රකින්නවනේ. ඒ වගේම අපි ඇති කරගත්ත සද්ධාවට සත්තු අපිට දොස් කියන්නේ නැහැනේ මෙයා දවල් පිටින් රෑ දණියල් වාගේ දවල්ට හොර මේ මේ සුපාසක ගීතයට රෑට හොරකම් කරන කියන වචන අහන්න වෙන්නේ. ඒ නිසා සද්ධාව ක්‍රියාත්මක භාවයට, සක්‍රීය භාවයටපත් කරන්ඩ කෙනෙකුට තියෙන මුල්ම පියවර තමයි දානීය ගියත්ංගේ වැඩ පිළිවෙල. හැබැයි නමුත් පූර්ණ කාලින කරන කෙනෙකුට අවශ්‍ය කරන මේ සීලය ඒ සීලක පිළිපියා නම් අපිට ලැබෙන ආනිසංසය තමයි අපිට අර බය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. මේක ස්ථිරසාර වෙනසක් නෙවෙයි. නමුත් Taman තේරෙන්න පටන් ගන්නවා කොච්චර බයක් ආවා සීල කඩාගත්තේ නැතුව හිටියෝ මගේ මනුස්සකම රැකෙනවා කියලා. මේන මේ විදිහට මේ බයෙන්තර වුණ ගමන් හිතේ මහ පුදුම ස්පාසුවක් එන්න පටන් ගන්නවා. ඕන තැනක ඕන වෙලාවක ගිහිලා කටයුතු කිරීමේ ශක්තිය එනකොට ඒ පුද්ගලයා තුළ විපිලිසර ගතිය අන්දමන්ද ගති කලකොලොප්පන් ගති හොල්මන් වෙන ගති එන්න අඩු වෙන්න පටන් ගන්නවා අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි කියන දේශනාව විද්වාන්තු සඳහන් කර තියෙන විදිහට සිල්වතාට විපිලිසර ගතිය ඉන්නේ විපිලිසර ගතිය ආවත් එයා ශීපත් කරගන්නම මම සීලයක පිළිපලා තියෙන දේවල් යයි මමගේ සීල රැකගෙන ඉන්නවා කියනකොට ඒ සීලේ නිකන් අරගන් වතුරට යන මිනිස්සුෙකුට එල්ලෙන්න බලක් හම්බුනා වගේ තමන්ගේම සීලේ ශක්තියක් වඩපත් වෙනවා. එතකොට ඔය කියන ඒ බය නැති ගති වශයෙන් තමන් මෙලොව වශයෙන් අත්දක්නදී විපිරිසර ගතියක් ආවම සීලය ආරක්ෂා කරපුවාම සීලෙ මෙනෙහි කරපුවා තමන් දැකෙන්නා වූ ඒ ශක්තිය වගේ දේවල් සද්ධාව නෙවෙයි. ඊට වැඩිය ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඊට වැඩිය කෙනෙකුට තමන් පිළිබඳ විශ්වාසය ඇතුළතින් මේ විශ්වාසය ඇති කරන්න පුළුවන් දෙයක්. ආන්නේ විදිහට අපි ළඟ තියෙන මේ ප්‍රසාද සද්ධාව කියන මතු පිට සද්ධාව අද්දුතරමේ සීලයකට පිටලා Tamange පෞෂත්වයට වාංගු වෙලා මේ සීලය රකින්න පටන් අරගත්තට පස්සේ පුදුම විදියට ඒ සද්ධාව ඒ ජීවිතයේ වශයෙන් පිරිචිගතයක් ඇති කරලා දෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට විපිලිසරකම නැතිකම නිසා විපිලිසර බව නැතිකම නිසා හිතේ නිකන් ඉස්පාසුවක් සැහැල්ලුවක් ඉඩක් විවේකයක් දැනෙන්න පටන් ගන්නවා. උගල දෙනෙක් ඒ බණ අහලා නැත්තම් එහෙම නැත්තම් මේක මේ ඇති වෙච්ච විවේකයේ සාහලුව තේරුම් ගන්න බැරි නම් එයත් නැවත නැවතත් මේ ලැබිච්ච විවේකයේ තුල තව තවත් හටියම්බු කරන්න නැත්තම් මේ කාම සේව මේ ක්‍රීඩා සඳහා ඉලලන ගත්තොත් අර වැකපු සීලයටත් අනුසුරුදායක වෙනවා මේ සීලය නිසා ලැබිච්ච මේ පිළිසර භාවය නිසි ආයෝජනයකට නොගිය පාඩුව සිද්ධ වෙනවා ඒ නිසා අපි දැනගන්න ඕනේ සීලය රකින්න පටන් ගත්තට පස්සේ අපි ළඟට එන්න තියෙන අනවශ්‍ය කරදර බොහෝ බොහෝ දේවල් ඈතින්ම කැපිලා යන පටන් ගන්නට පස්සේ මේ හිතේ ඇති වෙන මේ ස්පාසුව තුළ හොඳම දේ තමයි අඩු ගානේ තමයි මේ සත්‍තාවෙන් කරන දාන මේ සීල ආදී කටයුතු සීපත් කරලා මෛත්‍රී භාවනාවක් හෝ නැත්නම් මොකක් හරි සමතරමනකට හිත යෙදුවා නම් ඒ සීලයක් නැති සත්‍තාවක් නැති කෙනෙකුට වඩා වැඩි අවස්ථාවක් තියෙනවා මේ මනුස්සයාට ස්ත්‍රියව වේවා පුරුෂයෙක් වේවා අර යොදන සමත කර්මස්ථානේ වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්න. වැඩි වේලාවක් හිතියෝදාගෙන ඉන්න. අනේ එතකොට සීලයේදී තමන්ට තමන්ගේ සත්‍තාව උරගා බලනට වැඩි ශක්තියක් වැඩි වැඩි ඉහළ මට්ටමකින් සමාධි භාවනා යොදනකොට ශ්‍රද්ධාවෙන් තමන්ට මෙලෝ වශයෙන් හම් වෙන ලාභේ තාමත්ම තීව්‍ර විදියට වැඩි වෙනවා. ඒක සර්වඥාන්සේ දේශනා කරලා තියෙන්නේ ditta dhammeva sukhe. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් සාමාන්‍යයෙන් කියනවනම් අන්න එවැනි විවේකයක්, අන්න එවැනි ස්පාසාවක්, අන්න එවැනි ඉඩපාඩුවක් තුළ සමාධි භාවනා කරන මිනිහා විතරයි ජීවත් වෙන්නේ. අනිත් ඔක්කොමලා ඉන්නේ අහ තද බල හීනෙක, තද බල පීඩනයක, තද බල සැලසුමක කවදාකවත් වර්තමාන මොහොතේ නෑ. ඒ නිසා අපි මැරෙන්න ඉස්සල්ලා අවුරුදු 50 ඉන්නවා 60 ඉන්නවා 70 ඉන්නවා 80 ඉන්නවා අඩු ගානේ දවසක විනාඩි 10ක් 15ක් ජීවත් වෙන්න බලමු. එහෙම නැත්නම් මාසෙකට දෙක සැරයක් දවස් 7-8ක් වෙන් කරන කියලා භාවනාවක් කරලා ජීවත් වෙන්න බලමු. මේක මේ තරම්ම ඉතාම දුෂ්කර අමාරු දෙයක් නෙවෙයි. මොකද අපි පුංචි කාලේ අපි ජීවත් වෙලා තියෙනවා. ජීවිතයට යනකොට කල්ලි හම්බ වෙනකොට ස්ථාන මාන හම්බ වෙනකොට රටේ රටේ දැන් හම්බෙනවා තමයි අපි ජීවිතේ අපේ විසින් අපි හොරකම් කරගෙන තියෙන්නේ. දැන් මේ කරන්නේ මොකද්ද රංගපෑමක්. විශ්මුණු බැඳ ගැනීමක්. ආයාස කර දෙයක්. වැඩ වැඩියෙන් කරන්න කරන්න ආයාසය අපිට ඉතුරු වෙනවා. ඒ නිසා මොකද අසහනෙ ඉතුරු වෙනවා. නමුත් අර හොඳ සීලයක පිළිපැදලා ඇති වෙච්ච ඉඩපාඩුව තුළ අපි සලස්මක් සාගතව ජීවිත ගත කරනවා, අමුදරුවන් රකින්න, ව්‍යාපාර කරද්දී හෝ පොඩි කාලයක් අපි විපිලිකරකම නැති බව පරීක්ෂා කරන්න ඇත්ත එක වාගෙන හත් අහින්න තැනට ගිහිල්ලා පහසු ඉරියවක වාඩි වෙලා ඒ තමන් කරපු දානයක් සීපත් කරලා හෝ බුදුගුණ සීපත් කරලා හෝ නැත්නම් මෛත්‍රිය සීපත් කරලා හෝ තමන්ගේ සීලය පිළිබඳ සීලානුස්සතිය හෝ මුන්නම දෙයකට හරි යොදලා මේ කය වචන දෙක හික්මවා ගැනීමේ සීලය ඉක්මවලා ගිය හිත මේ චල් කිරීමේ සමාධි භාවනාවට යෙදিলা පොඩ්ඩක් හරි හිත සංසුන් වෙන, තැම්පත් වෙන ගතියකට ගියා නම් ඒ මනුස්සයා ඉස්සෙල්ලාම අර ජීවත් වීම තුළින් නිර්ආමිෂ සුඛය කියන එක ඇහෙන් ශබ්ද රූප බලන්නේ නැතුව, කනින් ශබ්ද අහන්නේ නැතුව, නාසයෙන් ගඳ බලන්නේ නැතුව, කයින් ආහාර ගැනීමක් හෝ කතා කිරීමක් නැතුව අයත් තැම්පත් කරලා හිත තැම්පත් වෙච්ච වෙලාවක වෙලා එන්නේ දාට මේ manussත්වයට අයිති පුංචි ධනේලයක් ඇරියා වාගේ පුදුමාකාර අවකාශයකට අයිතිවාසිකම ලැබෙනවා. එදාට මිනිසෙක් වීමේ ඇති වටිනාකම වගේම තමයි මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාට කාලය යොදවපු එකේ නැත්නම් සද්ධාවෙන් මේ දේ කරපු එක ඔන්න Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් මේ ඇති වෙන විවේකේ කාටවත් එක්ක් මාර්ගයේ දුන්නත් ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයකින්වත් සුබ පැතීමක් මාර්ගයෙන්වත් ආශිර්වාද ගැනීමක් මාර්ගයෙන් මොන්නම තාලකින්වත් දෙන්න බෑ. ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ශ්‍රද්ධාවෙන් හෝ සිල් දැකලා ඒ සීලය තුළින් යම් ස්පාර්ශාවක් හිතට ඇති කරගෙන ඒක දිනු පානු කිරීමේ සමාධි භාවනාවක යෙදෙන. යෙදෙනවා නම් ඒ පුද්ගලයාට ඒක ලැබෙනවා කියන එකේ කිසිම සැකයක් නැත්තේ. අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒකට බුද්ධ ආගම වෙන්න ඕන කමක් නැත්තේ. අනික ආගම් වලත් හොඳටම තියෙනවා ඒ ඒ ආගම් වල ඒ තම තමන් අදහන දේ පිළිබඳව සම්පූර්ණ හිත යොදා ගත්තට පස්සේ සම්පූර්ණ ඒ නිර්ාමිෂ ලෝකයට යන්න පුළුවන් ශක්තිය එක ආගමකට සීමා වෙලා නැහැ. ඒ ආගම ඒ මොන ආගමේ හෝ ඔය தත්තෙට ගිය ඕනම කෙනෙක් එදිනෙදා කලබලකාරී ජීවිතයක් ගත කරන නැත්තන්ට වැඩිය සාන්ත ගතියක් එනවා. ඒකෙන් කොහොමඩක්වත් ශ්‍රද්ධාවේ ලොකු කැපී පෙනෙන වෙනසක් ඇති කරනවා. ඒ වගේම තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ තව ඉස්සරහට යන්න යන්න යන්න මෙන්න මේ විවිධකේ මෙන්න මේ හම්බෙලා තියෙන ඉඩපාඩුව පුළුවන් තරම් වැඩි කරන විදිහේ කාලසටහනක් හදාගන්න වෙනවයි කියන අර කලබලකාරී මේ ඡන්දපරස ගති වලින් හිමීට හිමීට හිමීට සාන්ත වෙන්න පටන් ගන්නකොට ඒ බුද්ධලයට තේරෙනවා කවදා හෝ මේක කාලයේ යොදන ප්‍රමාණයට ලැබෙන ආනිසංසයක්. ඒ ශ්‍රද්ධාව තවත් හොඳට තහවුරු වීම සිද්ධ වෙන්න නම් ඒ සදා සීලයක පිළිපදලා වාඩි වෙලා ඒ මූල කර්මයන් ලක්ක අරමුණේ භාවනා කර කර ඉන්නකොට ඉන්නකොට ඒ කාන්තේ මේ කාලය තුල භාවනා පෙළ ගැසුණොත් සාන්තුමයි. සාන්තිය ලැබෙනවා. භාවනා හිත ඇවිස්සුණොත් සාන්තිය කැඩෙනවා. අනේ සාන්තියේ නැත්නම් ඒ සමාධියේ ඒ ඒකාග්‍රතාවයේ හොඳටම අඩියට බහකු වෙලාවක ඒ පුද්ගලයාට තේරෙනවා අනිවාර්යයෙන් මේක සිදුවෙන දෙයක් මේක මේ తాවකාලිකෝ කෙලෙස් යටපත් කරලා ලබන මේ සැපේ වෙනුවට මට මේ සම්පූර්ණ කෙලෙස් ටික අයින් කරලා ආපසු නොයනා තාලෙට මේක හදා ගන්න නැත්තම් කියලා අර මේ සද්ධාව ඇති පහළ නොවිච්ච සිල් නොරකින සමාධි භාවනා නොකරපු කෙනාට කවවම්ම කවදාකවත් හීනකින්වත් හිතා ගන්න බැරි මේ ප්‍රාර්ථනාව එන්න පටන් ගන්නවා මම මේ ජීවිතේදී මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ඒක එන්නේ අර සමාධියේ මණ්ඩි වැහුවාට පස්සේ සමාධිය හොඳටම කල් ගියාට පස්සේ සමාධිය හොඳටම Tamanට සාහවුරු වෙලා ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේක අම්මට කිව්වට අහන්නේ නැහැ තේරෙන්නේ නැහැ තාත්තට කිව්වට අහන්න බෑ තේරෙන්නේ නැහැ ගුරුවරයන් කිව්වට අහන්නේ නැහැ සහෝදරයන් කිව්වට අහන්නේ නැහැ නමුත් මේ පුද්ගලයාට හොඳටම ඉර පායනකොට අන්ධකාරය දුර වෙනවා රත් වීමක් වෙන ආලෝකේ වැටෙනවා කියන තරමටම මේ ධර්ම ටික පෙළ ගැසලා ගත්තම මුලින්ම අර කිව්වාගේ සද්ධාවෙන් තමයි. ඒ පෙළ ගැහිම ආවොත් ඒකාන්තේ මේකට සාපේක්ෂ වූ ඒ සුඛය. ඒ නිර්ආමිෂ සුඛය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ ශ්‍රද්ධාව තිබුණු පළියට කවදාකවත් සීලේ ආනිසංස ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් සීලේ රැක්කොත් පමණක් පීතිකම කෙලෙස් නතර වෙච්ච සීලානි සංකල වෙනවා. ඒක හරියට එකට එක ප්‍රතිඵල තියෙන ඒ බේකට ඒ රෝගේ නතර වෙනවා. කායික වාචික දෙකේ තියෙන ඡණ්ඩපරසකම් නතර වෙනවා. ඒ වලට කවදාකවත් මනසේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක්ගේ ශ්‍රද්ධාවන්තා සීලය සමාධිය දෙකම රැක්කොත් ඒ පුද්ගලයාට කාය වාචික දෙකේ සංවරයත් එක්ක මනසේ ඒ පරිඋත්ථාන කෙලෙස් කියන නීවරණ ධර්ම යටපත් කරන තැනට පමණයි යන්න පුළුවන් වෙන්නේ. ඉන් එහාට සමාධි භාවනාවට විපස්සනා ආනිසංස ලැබෙන්නේ ප්‍රඥා භාවනා ආනිසංස ලැබෙන්නේ. නමුත් හොඳ විශ්වාසයක් වෙනවා සිල් දැක්කොත් සිල් ආනිසංස තියෙනවා. සීලය සමාධිය දෙකම කරගෙන ගියොත් ඒ දෙකට අදාළ ආනිසංස ලැබෙනවා. ඒ කියන්නේ ධර්මයේ පණ කියනවා. ඒ කියන්නේ මේක සාන්දෘෂ්ටිකයි. දැක බලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයන් විසින් යොදා හිත යොදා කල යුත්තක්. ඒ වගේම මේකේ ඉහළට යොදවන, ඉහළට تعلق කරන, රැල්ලට අහු කරන ගතියක් තියෙනවා. එන්නේ එවැනි පුද්ගලයෙකුට පමණයි ඒකත් මනුස්ස ලෝකෙදී සිද්ධ වෙන අත්‍යන්ත උත්කෘෂ්ඨම මනුස්ස හිතක ගන්න පුළුවන් උස්සස්මම ප්‍රණීතිය තමයි මේ කෙලෙස් තාවරකව එන යනවනම් එන යන ගානක වෙහසක්. ඒ නිසා මේ කෙලෙස් සම්පූර්ණ මුලින් උදලා දාන්න පුළුවන් මට ඒ සම්පූර්ණ අනුශය කෙලස් ටිකක් ගලවලා දාන්න. විපස්සනා භාවනාවෙන් ලබන්න තියෙන මේ ශක්තියමම ලබන්න ඕනේ. මම මේකට පූර්ණ කාලය යොදන්න ඕනේ. එනතම මේට වැඩි ශක්තිය යොදන්න ඕනේ කියලා ආනේ හැබැයි වෙනස හිතු උනත් ඒ සඳහා සිල් ලක්ෂණයට වැඩි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ සඳහා සමාධි භාවනා කරනට වැඩි ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ නිසා අපි සාමාන්‍ය පන්සලකට ගියොත් දාහනේ පොලකදී ඕන තරම් සෙනක දැක ගන්න පුළුවන් අපට. නමුත් අපි ජීවත් වෙන දවස් 10 විතර භාවනාවක් තියෙනවා යම් කියලා. අනේ මේ බබා කම් වෙන්නවනේ ජීවිත. අනේ මේ පුතා රට යන්න තියෙනවනේ. කරන්නේ කොහොමද මේ මට ඔපරේෂන් එකක් තියෙනවනේ. ලෝකේ තියෙන කාරණා සේරම ඉදිරිපත් කරනවා. පහු කියලා හිතෙනවා. ඊට පස්සේ කිව්වොත් එහෙම එහෙම නෙවෙයි එහෙම එහෙම නෙවෙයි අපි එහෙම සමාජික නිකන් සීල් වැඩ පිළිවෙලක් නෙවෙයි. අපි කියන කෙලින්ම භාවනා වැඩමුළු ඔෆිස්සු කතා කරනද මේ අපි ඔබ කරන්න ඕන අපි තාම ගියෝ අපේ තියෙන අතුම් නැරනවර කන්නවා අපිට ඔබ කරන්න බෑ කියලා ඒ Taman විහිම්ම පළ මේක මගේ ජීවිතේ මම අවුරුදු 26 ඉඳලා 36 වෙනකන් මම කියලා කියන කාරණා ටික බලනකොට මටම ලැජ්ජයි කවදාකවත් ගිහිලා නිල්ල බින්න වෙලාවේදී හොඳටම හිත යටින් කියනවා පැවිදි වෑම් පැවිදි වෑම් පැවිදි වෑම් පැවිදි වෑම්. ඉතින් හැම තැනම යනවා අහන්න පැවිදි වෙන්නද එපා. තව කෙනෙක් අහනවා මොකද කියන්නේ පැවිදි වෙන්න දෙපා. ඉතින් ඒගොල්ලෝ අම්මෝ හරි වටිනවා. වගේ කරන කෙනෙක් පැවිදි වෙන එක ඉතින් පැවිදි වෙන්නකෝ. ඉතින් මම ඒ වුණාට මට මම තව කෙනෙක් ළඟට ගියම පැවිදි වෙන්නද. ඊට මම නිල්ලම ගියාට පස්සේ ડોક્ટર පිනාන්ඩු මට කතා කරලා කිව්වා ඔන්න ඇමරිකන් ජාතික රාහුල ආහඳුර කෙනෙක් ඇවිල්ලා රාහුල ආහඳුර ඉන්න යෝගාවචර ගිහලා කතා කරන්න කියලා. ඊපස්සේ ලී කුටි එකට හිටිය මං ගිහලා වන්දනා කරා. මොකද කියලා. මං කියන්නේ සාංශික කතා කරන්න. මොකද්ද කතා කරන්න තියෙන්නේ? ඉතින් මම ඉතින් අර පහින්වරෝ බාධාවේ නිකන් සාමාන්‍යයෙන් භාවනා ගැන කතා කරලා කිව්වා. මේමයි සාංශ මට දැන් මේ අවුරුදු ගානක මේ අදහසක් තියෙනවා. කිසි වෙලාවක මට මේ ගියාත් එක මේ කතා කරගෙන මේ කෙලවරට යන්න බෑ. මොකද ගියෝ සාම ගොඩ ඉන්න පිරිසනේ. ඔබ වහන්සේ දැන් මේක පැවිදි වෙලානේ. ඒ නිසා ඔබ වහන්සේ මොකද කියන්නේ? මගෙන් අහන්නේ මොකද කියලා කො. ඉතින් මං කෝ අර සුදුසුකම නිසා අහන්නේ. ඉතින් මොකද නොකර ඉන්නේ? ඊට පස්සේ මං කෝ මෙහිමනේ වෙලා තියෙන ඉතින් අර කම නැති වෙච්චාම ඉතින් අර ගෙදෙට්ට මේ මම කන්න දෙන්න කවුරක්වත් ඇත්තේ නැහැ. ඉතින් මම රසාව ගන්න ගන්න විශාල ගාන රසාවල් කරනවා. ඉතින් ඒ නිසා ඒ රසාවේ තේමිසුරක් රසාව නැති වෙයි. එතන ඉන්න බුදු මහත්තයාත් ඉතින් කියන යන්න එපයි කියලා අර කයි මේකයි කියලා ඉතින් චරුණු සුදු චරිතුරු ගොඩක් ඉවට පස්සේ එයා හඳුන්න හොඳටෝ මූණෙම මට වෙනවා මේ අංකෙට කිසිම උත්තරයකට බාර ගන්න බෑ. ඉතින් ඒලා කියනවා මම එකක් උඹට කියන්නේ. බෝතනින් අසුණු තුඹට හොඳ සුදුසුකම් තියෙන කෙනෙක් කොතෙන්ද උඹ වැඩක් බලාගෙන. ලංකාව කියන්නේ බොහෝම උගත් වෙන රටක්. ඔබ හිතන්නේ ඔබ තමයි මේ දේරම කරන්නේ කියලා. ඒක සේරම බේම තියෙන දුර්ලභකම්. ඔබ තෝරනම් කරගන්න. ඊට පස්සේ මම ගිහින් ડોක්ටර් කනෑට්ට කතා කරලා කිව්වා මෙන්න මේ රාහුල් හාමුදුරන්ගේ අදහස කියලා. ඉතින් මේ මහත්යරත් මේක ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒකකම්ම අපි මේ හේතු කර්ම දැක්වීම රාශියක් වෙන මේ සේරකම හේතුව අපේ ශ්‍රද්ධාවේ තාම මුල් බැහැගත්ත ශක්තියක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මම ওই නිල්ලු හොතර බහනා කරලා මගේ හිත හැදුනට පස්සේ ඒක ඉතින් සාද්දන්ත කුලයේ ඇතෙක් වගේ තමයි කොයි වර්ණන්ද ගැහුවක් කඩාගෙන. එතකොට අහන්න යන්නේ නැහැ. gediye ඉඳුරාට පස්සේ ඔබ නැට්ටෙන් ගලවිලා වැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. අනිත් කාලේ කඩන්න ගියොත් තමයි කිරි හේන්නේ, කට දෙච්චින්නේ, කට නරක් වෙන්නේ, අඹුලඹ කණ්ඩ වෙන්නේ දාන. නමුත් මේ සත්‍යාව යම් දවසක මෝරලා ආවනම් නැත්තම් කොහොමද එදා මේ සිද්ධාර්ථ තාපසතුමාගේ මේ තමන්ගේ බිහවට බබා හම් වෙච්ච දවසේ දැන් කාලේම ගියා නම් එහෙම ආනවයිතිවාසිකම් පිළිබඳ නඩු දානවනේ. මේ දරුවට මේ කොම්පෙන්සේෂන් දෙන්නේ කියලා. කරා ගියලා කිසි කෙනෙක් අහන්න දෙයක්වත් නැහැ. ගිය ගමන ගියා එච්චරයි. සමුගා කට්ටිය දොස් කියනවා මේ කියෙම හිතක් පපුවක් නැති මිනිස්සෙක් මේ වැඩේ කෙරුවේ කියලා. ඇත්ත කතාව. නමුත් ඒ ඒ තැනට ආවට පස්සේ ශ්‍රද්ධාව ආවට පස්සේ ආයේ යාට මෙහෙට කතාවක් මොනවාක්වත් නැත්නම් හොඳටම දන්නවා මේ ගමන අපි යන්නේ තනියම ඉතින් ශ්‍රද්ධාව ඉතින් ආවට පස්සේ තියෙනවා මෙවැනි අවස්ථාවක් මෙවැනි මේ ප්‍රස්තාවක් අර කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේක තාම තියෙන ශ්‍රද්ධාව මෝරලා නැහැ. අමුවේ තියෙන්නේ. මේක ශක්තිමත් කරගත්තේ නැත්නම් අපිට කොන්දපණ තියෙන වෙලාවේ අපිට සිද්ධ වෙන්නේ ආයෙ දිවි ලෝකයන්ද නේ. මල්ල කරදරයක් නේ කියලා ආයෙත් ආයෙ කාලයක් ඉඳලා මල් තර වෙලා ආයෙ මේ කරදර වෙලා ආයෙ බැලුම් ආයෙ ඉඳ වෙනවා. ඊට මේක වැඩි හොඳයි පුළුවන් නම් කාවන් බැරි නම් කාවන් කියලා ඒ තීන්දුව ගන්න පුදුමාකාර මේ ශක්තිය මේ ශ්‍රද්ධාවේ 아무ත මේක අමානුෂිකයි ඒක සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්න බෑ මිනිසෙකුට බේන මේ පපුවක් නැහැ කක්කමක් කටිකක් වගේ අන්නේ ශ්‍රද්ධාව එන්නේ මොකද්ද දන්නවා මේ ශ්‍රද්ධාව යොදවලා මේ විපස්සනා භාවනාව කරලා මේ ශ්‍රද්ධාව තහවුරු කරගන්නත් ඕනේ ඒක පුංචි වැඩක් නෙවෙයි එතෙන් තමයි ඇත්තටම මනුෂ්‍ය ජීවිතයේ ඉහළම පුහුණුව සීලයකට වැඩිය සමාධියකට වැඩිය කල යුත්තේ. ආනේක එන එක ඒක ඉතින් ඇත්තටම ලොකු මල් පිපීමක්. ලොකු වැඩිවියක් වීමක් ඒ කරගෙන යන වැඩ පිළිවෙලේ. ඊතින්ද ගිය තැන ඉඳලා ඒ සද්ධාවෙන් යුක්තෝ මේ විපස්සනා භාවනාවේ නැත්තම් මේ සතිය පිහිටෙමින් ගිය තැන ඉඳලා පේන හරියක් පේන්නේ Tamange දුර්ලභම් පමණයි. ඒක පුදුම වැඩක් මේකේ තියෙන්නේ. සතිය පිහිටන්නේම වැරදි දකින්නකොටම තමයි. දන් දෙනකොට සිල් ලකිනකොට ඉව එච්චර සතියට අහුවේ නෑ අපිට. අපේ අතින් බොරුවක් කියන වෙලාවක, අපේ අතින් සතෙක් මරන වෙලාවක, අපේ අතින් කාගේ හිත නරක වෙන වෙච්ච වෙලාවක්, නැත්නම් අපි බය වෙච්ච වෙලාවක්, අපිට සතිය පිහිටනවා. ඉතින් ඒක නිසා මුලදී නම් අපි ශ්‍රද්ධාව පිටවන්නේ කොහොමද? මේ දුක නැති කරන්න කියලා. නමුත් බලනකොට භාවනාව නිසාම දුකයි. දුක වඩන මාර්ගයක් කියලා අපි හිතාගන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම සමාදන් වෙලා තමා විසින් ඉල්ලගෙන රකින්න සීල වාගේම නෙවෙයි මේ අප්‍රමාදීව සතිය පිටවන්න ගියාම බුද්ධම විදියට තමන්ගේ කෙලෙස් තමන්ගේ තියෙන අදුපාඩු ඒ වගේම තමන් දැන දැන හෝ නොදැන මේ කරන දේවල් මේ චිත්‍රපට කෙරේක පෙන්වන්නා වගේ මුදලට පේන්න පටන් ගන්නවා. ඒ පේන පටන් ගන්න ගන්න ගන්න අර රරුවචනාශය කරපු දේශනාවල තියෙන උනුප්පලක්කම ගතිය ප්‍රකාශ ශක්තිය බුද්ධම විදියට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මම නිතරම මතක් කරන දෙයක් තමයි ඒ විදිහට Taman සත්තාවෙන් බැහැගත්ත ගමන Tamanට ඉස්සෙල්ලා ඒ පාරට දාපු යාළුවෝ ටික මිත්‍රෝ ටික පුදුම තාලයට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා භාෂා ප්‍රශ්නයක්වත් ජාති ප්‍රශ්නයක්වත් ආගම් ප්‍රශ්නයක්වත් මොනක්වත් නැහැ. ඊළඟ දේව සභාවකට වැටුණා වගේ බ්‍රහ්ම මණ්ඩලයකට වැටුණා වගේ තේරෙන පටන් ගන්නවා මෙන්න මේ මේ ඇත්තෝ මේ අනිත් දේවල් සේරම පැත්තක දාලා මේ විදිහේ මේ පූර්ණ විපස්සනාවට ඊදී ගත කරන පිළිසක් කියලා ඉබේම ඒ පිළිස එන්න පටන් ගන්නකොට අර තමන්ගේ විපස්සනා කිරීම නිසා සතිය පිහිටීම නිසා මතුවෙන්න පටන් ගන්න අඩුපාඩු ඒක නිකන් හුරුතලයක් වඩපත් වෙනවා. සමහරවල් සීලේ කඩාගත්තට පස්සේ තමන්ගේ හිත දෙස් දෙන ගතිය අඳුරට ගියාම බය වෙන ගතිය වගේ තියෙන එකට වඩා මේක හොඳටම තේරෙන පටන් ගන්නවා අපිට ශක්ති පොත් කියන වෙලාවේ පුළුවන් වෙලාවේ අපි මේ අඩුපාඩු ටික අපි මතු කරගන්න එපාය නැත්නම් අපි විශේෂඥ වෛද්‍යවරයෙකුට ගිය වෙලාවේ ලෙඩේ හඳුනාගන්න එපාය. නැත්නම් කොහොමද අපි වේදකම් කරන්නේ? අපි ලෙඩේ හංගලගෙන හිටියොත් කවදාකවත් ඒක බෙදකමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ රෝග නිర్ణය, ඩයග්නොසිස් වැඩපිළිවෙල මුදුවට ශක්තිය දෙන වෙලාව කරන්නේ. අන්න ඒකට මුල් වෙන්නේ ශ්‍රද්ධාව තමයි. නමුත් ඒක දකින්නකොට කවදාකවත් මේක වෙන් කරලා ධ්‍යාන කරුණුක තියලා වැඳ වැඳ ඉන්න දෙයක් අපිට හම් වෙන්නේ හම්බ වෙන්නෙම අපේ තියෙන අඩුපාඩු ටික. ඒ නිසා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් වටණ්ඩවක්වත් මානසිකව පීඩා කරන්නවත් නෙවෙයි. අපි එකිනෙකාට කන්නාඩියක් වෙන්න ඕනේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය වැඩිය සන්නාවක් ආසාවක් ඇති වුණා නම් කර්මාවේ මතක් කරලා දෙන්න ඕනේ දැන් නම් ඉතින් ඒක පැන්න මල පැන්න. ඒක තමයි අපි ලැබිය යුතු කල්යාණ මිත්‍රත්. ඒ වගේම අපිට අනවශ්‍ය විදිහේ ද්වේෂයක් ආවන, අනවශ්‍ය විදිහේ මෝහයක් ආවන එකිනෙකාට දක්ව ගන්න පුළුවන් ශක්තියකින් බුදුහාමුදුරු නැති එක අපිට කියන කල්යාණ මිත්‍රයන් අතර පමණයි. ඉතින් ඒක කොහොමද අපි දිවි ලෝකෙදී බලාපොරොත්තු වෙන්නේ? ඒ මොකද එහිදී අර ශ්‍රද්ධාව පිටව ගන්න අවශ්‍ය කරන මේ දුක නෑ. ඒ වගේ වරදින දෙයක් නැත්තේ නෑ. ජීවිතේක වැරදි නෑ කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් මේකෙදී දවසක් ඇතුළත අපි සතියෙන් හිටියොත් ඒක කිරි කී කෝටියක් අහුවේද අපේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි අඩුපාඩු. වෙන මොනවත් නැපා. ආනපාන හිත දාන්න බෑ. අපිට තත්පර කීයද පුළුවන් ආනපානෙ ඉන්නේ. ඒ කොමතු වෙන පටන් අරගන්න මේ පුංචි දේවල්ට අපි කිපෙලා ගතිනේ. කෙලෙස්නේ. ඉතින් මේවා දකින්න කලබල වෙන්න නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන මේවා දකිනකොට පුළුවන් තරම් මේ ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ ආදී ධර්ම සීපත් කරගෙන අනේ මේ හරි යහති කියන වෙලාවේ මට මේ කරගන්න ලැබුණා කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර අත්ලෝක ධර්මයන් කෙරේ කම්පාණ වෙන ගතිය වඩාගෙන වඩාගෙන යනකොට මේ විපස්සනා ඥාන මේරීමේ මෙතෙක් වෙලා අර බුද්ධ ධම්ම සංඝ කෙරේ හා තමන්ගේ සීලය කෙරෙහි වාංගු කරගෙන ගිය ගමන ඒකාන්තයෙන්ම බුද්ධ ධම්ම සංගරත්න බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි අවික්ක ප්‍රසාද කියන නොසැලෙන ශ්‍රද්ධාවක් ආපු දවසේ තමයි අපි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලාපද පරාමාර්ථ කියන සංසාර පුරා කර තියාගෙන ආපු බර බිම තියන්නේ. එදාට තමයි අපි මේ මිනිස්සෙක් වශයෙන් ලැබිච්ච උපරිම සම්පත්තිය ස්ථිරසාර නිදානයක තැන්පත් කරා වෙන්නේ. ඊට පස්සේ ඒක හරවන්න බෑ. කොච්චර හරවන්න බෑද කියනවනම් ඊට පස්සේ කවදාකවත් අපාගාමි වෙන්නේ නැහැ. එතෙන්ද යනකම් ਸਰුවචනාංශ මතක් කරනවා මගේ ළඟ කවුරු හරි පැවිදි වුණොත් ඒ පුද්ගලයා ඔන්න ඔතෙන් එනකම් මම මොකද කියන්න ඕන. ෘදී කරන අනික් කරන සෑම පිනක්ම මකන්න පුළුවන්. නැකෙන්න පුළුවන්. ඊටදී බරපතල අකුසලෙක. නමුත් සෝවාන් මාර්ගඵලක් කෙනෙකුට වුණොත් කවවම කවදාකවත් ඒක ආයේ මැකෙන්නේ නැහැ. ඒ නිසා ਸਰුවචනාංශ මතක් කරනවා මගේ යුතුයකම තමයි මේ සම්බුද්ධ ශාසනයේ යුතුයකම තමයි කෙනෙක් ඒ හැලෙන සත්‍තාව තන ඉඳලා මේ නොසන්න සත්‍තාව ළඟටපත් වෙන එක ඊට පස්සේ ඒ බුද්ධිල නරවචාන්ත නමක් දෙනවා සේඛයි. සේක කියලා කියන්නේ තමා විහිම්ම ශික්ෂාගරුක වෙන කෙනා. එතෙන්ද එන කල්ම අපි සරුවචනාන්තිකයට ඇති සත්‍තාව ප්‍රෝජන ගන්නවා. ධර්මයකට ඇති සත්‍තාව ප්‍රෝජන ගන්නවා. සංඝයාකට ඇති සත්‍තාව ප්‍රෝජන ගන්නවා. තමන්ගේ සීලය නිතරම වාංගු කරනවා. නමුත් ඒ සෝවාන් මාර්ගඵල තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ආයේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති ශ්‍රද්ධාවක් ඒ තරම්ම අත්‍යවශ්‍ය කරන්නේ නැහැ. ඔහුට තේරෙනවා කොහොමදක්වත් මේ සීල ශික්ෂාව නැතුව කරන්න බෑ. සමාධි ශික්ෂා නැතුව බෑ. ප්‍රඥා ශික්ෂා නැතුව බෑ කියලා Taman කෙරෙහිම ලොකු ශ්‍රද්ධාවක්, ඒ කියන්නේ ස්ථිරසාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් මේ දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ අපෙන් මොන ওই ටික. දැන් පණ තියෙන දෙවිගොල්ල. ඉතින් අපි සමහරලාට ওই වගේ ඒ දෙවියන්ට සමුදීලා ආපු පිරිසක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි ඒ නිසා අපිට මතක් කරලා දෙලා තියෙනවා ඔබ මිනිස්කත්වයන් මිනිසෙක් වෙච්චාමර සද්ධාව පිහිටයි ඒක ලොකුම ලාභේ. ආන්නේ සද්ධාව තහවුරු කරගන්න කටයුතු කරපහන් කියන එක තමයි අපිට ලැබිලා තියෙන පණිවිඩය. ඉතින් මේ ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රත්‍යා ප්‍රතිපදාවේ ඒකායන පරමාර්ථ වියුත් ඒකයි. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ පුළුවන් නම් අපි මේ බුද්ධ ශාසනය ලබන්නේ ඉහළම කෙලවරට යන්න ඕනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. මොකද අඩුම ලංශුවේ මේ දෙයියෝ අපිට කියලා උපන් විදිහ හෝ සාර්ථක කරගැනීම වශයෙන් මේ කරගෙන යන වැඩ පිළිවෙලින් අපිට ඒ සෝවාන් මාර්ග ඥානය හෝ සාක්ෂාත් කරගන්න ලැබේවා කියන කම් පරමාර්ථ පිටව ගන්නවා. ඒක මේ අනවශ්‍ය විදිහට අපි මේ අදි탁ෂේරුවක් කරගන්න හදන දෙයක් නෙවෙයි. ඒක සම්‍යක් ප්‍රාර්ථනාවක්. මේ සම්‍යක් ප්‍රාර්ථනාව කරනවා නම් අපිට කිසිම මොහතක ප්‍රමාදයට වැටලා බෑ. අප්‍රමාදීව කරන සීලය අදි සීලයක් බවටපත් වෙන්න වග බලා ගන්න වෙනවා. කරන සමාධිය අදි සමාධියක් බවටපත් කරගන්න අපිට වග බලා ගන්න වෙනවා. කරන භාවනාව අදි ප්‍රඥා භාවනාවක් බවටපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපිට පේනවා අපි නිකන් මැරුණා වගේ, සීල නැතුණා වගේ, හිරිවැටිලා ගියා වගේ එකතන මෙත්තයි වෙන ගැතිය. දිගින් දිගට දිගින් දිගට මේ විදිහට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ සද්දේය වස්තු වශයෙන් අදහන්න තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. ඒකත් පැත්තක තියලා වඳින දෙයක් නෙවෙයි අනිවාර්යයෙන්ම ප්‍රයෝජනෙට නැංගිය යුතුයි. ඒ ප්‍රයෝජනෙට නංවනකොට ඒ සීලානිසංස සමාධියානිසංස ප්‍රඥානිසංස එනවනම් ඉස්සල්ලාම වැටෙන්නේ Taman තමයි. ඒ යොදවපු සමසබ්ධ සත්‍යය ප්‍රමාණයට වැටෙන්නේ Taman තමයි. නමුත් ඒක අපි ළඟ ඉන්න නැත්තන්ට ටික කල් යනකොට වැටෙනවා මම හිතනවා දෙවිගොල්ලන්ට නම් අර වගේම සීක්‍රෙන් වැටෙනවා මේ මිනිස්සයා දැන් ඉස්සරහ පාරේ යන්නේ කියලා. ඒත් බොහෝම ගෞරවයෙන් බොහොම මෛත්‍රියෙන් උදව් උපකාර කරනවා. දෙවියන් කරන්න පුළුවන් වෙන එකට මුදිතාව ඇති කරගන්න එක විතරයි. අනේ සාදු කියන එක විතරයි. අපේ වැඩ පිළිවෙල දිගටම තියෙන නිසා අපි මේ දෙවියන් වහන්සේ දිවි ගොල්ලන්ගේ කතාව සර්වචනාදී ඉදිරිපත් කරලා මේ දීපු පණිවිඩේ දේවතා නිමිත්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට අපේ මේ ජීවිතයේ අඩුම ලංසුව මේ අපිට ලැබිච්ච ශ්‍රද්ධාව නොසලෙන් ශ්‍රද්ධාවක් බවට පත් කිරීමේ කටයුත්ත අපේ දවස පුරා කිසිම වෙලාවක අමතක නොවි නිතරම සිහිපත් වෙන ජප මන්ත්‍රයක් බාටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දානි අධිර සෑම වෙලාවක මතක් කරගන්න ඕනේ මට වෙන මොකුත් එකක්. මට මේ කියන ශ්‍රද්ධාව විශ්ව කරගන්න ලැබේවා. සීලයක් රකින්න සෑම වෙලාවක ප්‍රාර්ථනා කරන තියෙන එකයි. සමාධි භාවනා කරන සෑම වෙලාවක ප්‍රාර්ථනා කරන තියෙන එකයි. ප්‍රඥාවෙන් නම් ප්‍රාර්ථනා කළත් නොකරත් හැබැයි නෝකයි. ඉතින් මේ ප්‍රණිගිය හෝ එහෙම නැත්නම් මේ පරමාර්ථය හෝ ඉජු කරගන්න පුළුවන් නම් ඒක අපි සංසාර මේකේ කල් කරපුවට වැඩිය වැදගත් ප්‍රණිගියක් පාටපත් වෙනවා. ඒ වෙලේ ප්‍රණිගියක් නැතුව කොහොමද අපි ඉතින් යන්නේ? ඉතින්සලාම අපිට විවේක බුද්ධිය තියෙන වෙලාවේ පිනක් කරගත්ත වෙලාවේදී ප්‍රණිගිය ප්‍රාර්ථනාව අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නකොට ළඟාවිය හැකි වූත් ළඟා වුණාම පුංචින වෙන්නා වූ තාපසු නොමකෙන්නා වූත් මචිනා ප්‍රණිගියක් ඇති කරගත්තොත් අපි ගත කරන සෑම මොහොතකටම වටිනාකමක් එකතු වෙනවා. නිකම්ම නිකම් කකා බිබී ඉන්න જાතියක් නෙවෙයි. කනබුන එක කරුවට අපේ ප්‍රණජීවිත වුණා නම් අපේ ඒ ප්‍රණජීව පතන්ම හැබැයි වෙනසක් අපේ ජීවිතය හැම වෙලාවෙම ඇති වෙනවා. අපි විඳින සෑම දුකකටම යම්කිසි හේතුවක් තියෙනවා. ඒ ලාභ සත්කාරයක්වත් එහෙම නැතු කීර්ති ප්‍රසංසාවක්වත් එහෙම නැතු මේ කාටවත් කියා බලන්න බුද්ධ ධර්ම රකින්නවක්වත් මොනක්වත් නැහැ. අපේ වැඩ පිළිවෙල මේක හරියට ඇටේ හත්තන්තු කුලේ ඇතාගේ හොඬවල කොච්චර දික්ුණත් උ කවදාකවත් මොන මීඩියාවකවත් උගේ හොඬ පාග ගන්න නැහැ කියනවා. හොඬ පාගත්තොත් ඉවරයි. ඇතාගේ වැඩේ ඉවරයි. ඒක නිසා අපි මතක තියාගන්න බුදියන්න ගියත් වතුරට බැස්සත් ඇතා හොනෙන් තියාගෙන හොඳ උඩින් තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි මේ ගත කරන පින්බර ජීවිතයේ මොහොතකටවත් අපි මේ ජීවිතයේ ඒකාන්ත සදාතනික සැපයක් ලබන මාර්ගඵලයක් ලබන තෙක්වත් කවදාකවත් නොනැසෙන්නේ වීරියක් අපිට ඇති වේවා සද්ධාාවක් ඇති වේවා සමාධියක් සතියක් ඇති වේවා සමාධි ප්‍රඥා ඇති වේවා කියන ප්‍රාර්ථනාව නැත්නම් අදාශීපත් කරමින් මේ ධර්ම දේශනාවේදී මාව මෙතන සටහන් කරන්න මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම ඒ තම තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න වටිනා ධර්ම කොටස අධ්‍යක්ීම් එකතු වීමෙන් හිත ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සැලසීම උදා වේවා